සාකච්ඡා කළා හමාරයි. අපි කෙටියෙන් මතක් කරගත්තොත් සාරිපුත්තු සාමින් වහන්සේ උපමාවක් දීමෙන් තමයි මෙම සූත්‍රය ආරම්භ කරන්නේ. මේ වනාන්තරයේ ඉන්න විවිධාකාර සත්වයන් අතර හස්තියා ඇතා කියලා කියන්නේ ඊටාම විශාල ප්‍රබල සතෙක්. තේ සතාගේ ඇත්පා සලකුණ තුල අනෙකුත් සියලු කුඩා සත්වයින්ගේ පාසලකුණු අන්තර්ගත කරන්න පුළුවන්. ඒතර මේ උපමාව දීලා සාරිපුත්තු සාන්නාංශය අපිට පැහැදිලි කරනවා මේ වගේ තමයි කියලා මේ භාගතුන් වහන්සේ විසින් දේශනා කරන ලද විවිධ ධර්මපරයයන් තියෙනවා. ඒ සියලු ධර්මපරයයන් මේ චතුරාර්ය සත්‍ය නැමැති මේ ප්‍රධාන ඉගැන්වීම තුල අන්තර්ගත කරන්න පුළුවන්. ඊට පස්සේ කුමක්ද ඒ චතුරාර්ය සත්‍ය ධර්මය? ඉතින් ඒක කෙටියෙන් මෙතෙන්දි පැහැදිලි කරනවා දුක්ඛාර සත්‍ය, දුක්ඛ සමුදයාර සත්‍ය, දුක්ඛ නිරෝධාරය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ඊට පස්සේ දැන් අපිට විස්තර කරලා දෙන්න උත්සාහන්ත වෙනවා දුක්ඛාර සත්‍ය සම්බන්ධයෙන්. ඉතින් දුක්ඛාර සත්‍ය සම්බන්ධයෙන් කෙටි විවරණයක් කාටත් තේරෙන විදිහට කියලා ඉපදීම දුකක්, ජරාවට පත්වීම දුකක්, මරණයට පත්වීම දුකක්, ශෝක කිරීම, හඬා වැළපීම්, හේ සියල්ල දුකක්. ඊළඟට අපි බලාපොරොත්තු යමක් නොලැබීම දුකක්. ඊට පස්සේ හකුළුවල පෙන්නනවා මේ උපාදානස්කන්ධ පහම දුකක් කියලා. ඊට පස්සේ කුමක්ද මේ උපාදානස්කන්ධ පහ? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියලා අපිට උපාදානස්කන්ධ පහත් මතක් කරනවා. දැන් අපිට උපාදානස්කන්ධ පහ විස්තර කරන්න දැන් උන්වහන්සේ උත්සාහන්ත වෙනවා. මොකද්ද රූප උපාදානස්කන්ධය? ඉතින් ඒක විස්තර කරන්නේ මේ සතර මහා ධාතුන් සහ උපාදාය රූප කියලා. එතකොට සතර මහා ධාතු සහ ඉන් ඇසුරේ පවතින අනිකුත් රූප කියලා. ඊට අනුසාරෙන් හතර මහා ධාතු අනුසාරයෙන් සකස් වෙන තවත් රූප කියලා. එතකොට ඒ සතර මහා ධාතු, පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. ඊට පස්සේ විස්තර කරගෙන යනවා කුමක්ද පඨවි ධාතුව. ඒතර පඨවි ධාතුව දෙකට බෙදෙනවා ආධ්‍යාත්මික නැත්නම් ඇතුළත පඨවි ධාතුව සහ බාහිර පඨවි ධාතුව. ඊළඟට ඇතුළත පටවි ධාතුව කියලා කියන්නේ මොකද්ද? එතකොට ඒක කය ඇසුරෙන් තමයි පෙන්වන්නේ. මොකද යෝගාවචරයේ මේ ඇතුළත කය ඇසුරේ තමයි මුලින්ම ධාතු මනසිකාරයක් වඩන්නේ. ඒ නිසා මේ ඇතුළත කයේ දැනෙන මේ තද ගතිය බහුල කොටස් ටික තමයි ඒ පටවි ධාතුවට උදාහරණ වශයෙන් පෙන්වන්නේ. කෙස්න්, ලොම්, නිය, දත්, සම්මස්, නහර, ඇට, ඇට මිදුළු. අපි දන්න කොටස් 32 එන මුල් කොටස් 19 තමයි මෙතන පටවි ධාතුට උදාහරණ වශයෙන් පෙන්වන්නේ. හැබැයි එතනින් හැංගෙන්නේ නැහැ ඉතින් ඒවා එහෙම නැහැ කියලා. ඉතින් යම් තාක් ඒ තද ගතියක්, ගොරෝසු ගතියක්, රළු ගතියක් තියෙන යමක් තිබේද? ඒ සියල්ලත් පටවි ධාතුවටම අන්තර්ගත වෙනවා කියලා හකුලුවලක් පෙන්වනවා. ඊට පස්සේ බාහිර පැත්තෙන් උදාහරණ දීමක් නැහැ. ඍජුවම අපිට කියලා දෙනවා. මේ ඇතුළතයි කියලා සලකපු යම් පටවි ධාතුවක් වේද බාහිරයි කියලා සලකපු යම් පටවි ධාතුවක් වේද ඒ දෙකම එකම පටවි ධාතුව තමයි. අපි තමයි මේ ඉරක් ඇඳලා කොටු ගහලා මේක ඇතුළත මේක බාහිර කියලා වෙන් කරන් ඉඳලා තියෙන්නේ. හැබැයි මේ ධාතු දන්නේ නැහැ. ඒවා ඇතුළත තියෙන අය, පිටත තියෙන අය, ස්ත්‍රී ශරීරයක තියෙන අය, පුරුෂ ශරීරයක තියෙන අය, නැත්තම් සජීවී ශරීරයක තියෙන අය, අජීවී වස්තුවක තියෙන අය කියලා එහෙම ධාතුව දන්නේ නැහැ. ධාතුව ඇවිල්ලා හුදෙක් සත්ත්ව පුජ්‍යල ස්වභාවයකින් තොර ස්වභාවයන් ඒවයිල හුදු ධාතු ස්වභාවය. ඒ නිසා ඔන්න ඔය විදිහට සාරිපුත්‍ර සායනාංශය අර අපේ හිතතර තිබිච්ච සම්මුතිය තුල ගොඩනැගිච්ච විවිධාකාර වැටකොටුමායින් ඔක්කොම සමහන් කළා. මේ හුදු පටවි ධාතු ස්වභාවයක් මේ තියෙන්නේ ඇතුළත වේවා පිටත වේවා අජ්ජත්ත බාහිර වශයෙන් මේ අපි දාගත්ත ඒ කියලු සියලු වැටකොටු එවන් කළා මේ සියලු පටවි ධාතුව හුදු පටවි ධාතුවමයි කියලා අපේ හිත එක්තරාන්දමකින් සරල කිරීමක් අනවශ්‍ය වශයෙන් අපි දාගත්ත සම්මුති අරමුණු ඉවත් කිරීමක් සහ අපි දීපු ඒ වැදගත්කම් ඉවත් කළා ඒ ඒ වස්තුවට අපි ආරෝපණය කරපු සුවිශේෂී වැදගත්කම් ඉවත් කළා මේවා හුදෙක් පටවි ධාතුවමයි කියලා අර හිත තුල එක්තරා ආන්දමක නිම්බිදාවක් විරාගයක් හැදෙන හැටි පෙන්ලා දීලා තියෙනවා ධාතු මනසිකාරයක් වඩන යෝගාවචරයත් මේ කය තුලින් හඳුන ගන්නවා පටවි ධාතු ලක්ෂණ ඒ ලක්ෂණ හඳුනා ගනිමින් එයා භාවනාවක් වඩද්දී ඉතින් ඒ කාරණාවම තමයි සිද්ධ වෙන්නේ. එයා ටික ටික ගැඹුරට යනකොට මේ ධාතු ලක්ෂණ හොඳට පේනෙන්න ගන්නවා, දැනෙන්න ගන්නවා. ඒවම නැවත නැවත අත්දැකීමින් ඒවා විමසා බලමින් කටයුතු කරනවා. ඒ අවස්ථාවේදී යාට හුදෙක් පටවි ධාතුවක් මෙතන තියෙන්නේ කියන එක වැටහෙනවා. ඒ බඳු පටවි ධාතු ක්‍රියාකාරීත්වයක් හැර මෙතන සත්වයේ පුජ්‍යලයක් මමෙක් තැනැත්තෙක් වස්තුවක් මෙතන නොමැති බව එයාට වැටහෙන්න ගන්නවා. ඒ අවබෝධය තමයි එයා තව තව පුළුල් කරමින් බාහිරටත් යොදමින් අනුමාන ඥානයක් වශයෙන් දිනු කරන්නේ. එතකොට දැන් හාත්පස පැතිරිච්ච මේ මුළු භෞතික ලෝකයම කියලා කියන්නේ හුදු ධාතු සංයුතයක් ධාතු ක්‍රියාකාරීත්වයක් කියන තැන එයාගේ හිත පිහිටනවා. ඒත් මේහෙම දකින්න දකින්න එව මේතං යථාභූතං සම්මප්පඤ්ඤා දිස්වා පටවි ධාතුයා නිබ්බෙන්දති. පටවි ධාතුයා චිත්තං විරාජේති. ඒකේ ප්‍රතිඵලය වශයෙන් දැන් පටවි ධාතුව කෙරෙහි ආගේ හිතේ යම්සි කලකිරීමක්, එපාවීමක්, අර කලින් වගේ ඒවට දීපු අදි වටිනාකම් ඉවත් වීමක්, ඒවා තුල හිත පටලවා ගැනීම, උපාදාන වීම ඉවත් වීමක් සහ මේවා කෙරෙහි නිකන් එපාවීමක්, ඒවෙන් හිත මෑත් වීමක්, ඈත් වීමක් සිද්ධ වෙනවා. දැන් මෙතෙන්දී එතකොට කෙනෙක්ගේ හිත සෑහෙන උපාදාන රහිත නිදහස් උපේක්ෂා සහගත තත්වයකටපත් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට පෙන්නන සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ බාහිර පටවි ධාතුවේ තියෙන එක්තරා අන්දමක අනිත්‍ය ස්වභාවය, කම්පිත ස්වභාවය මේ කොයිතරම් ලොකුවට බහුලව ප්‍රබලව ඒක ඝන බොල් විදිහට තිබුණත් මේවත් විනාශ වෙලා යනවා. මේවත් ඡය වෙලා යනවා. මේවත් දූවිලි වලටපත් වෙනවා. කියලා ඒ බාහිර පටවි ධාතුවේ පවා තියෙන අනිස්තිර ස්වභාවය අපිට කියලා දෙනවා. ඉතින් මේ තරම් ඝන බොල් පටවි ධාතුව පවා මේ තරම් අනිස්තර භාවයකට නම්පත් වෙන්නේ එහෙනම් ඉතින් මේ පුංචි ශරීරයක් ගැන කවර කතාවද කියලා එහෙනම් මේ අපි කුඩා පටවි ධාතු කොටසක් අපේ මේ ඇතුළතයි කියලා සැලකෙන පටවි ධාතු කොටසක් අල්ලගෙන එතන කෙනෙක් හදාගෙන මමෙක් හදාගෙන ඉන්න ගතියෙන් ඉවත් වෙන්න අපිට තවත් අවවාද කරනවා ඊට පස්සේ තව පැත්තකට අපිව අරගෙන යනවා මේ ධාතු මනසිකාරයක්ම පාදක කරගෙන කොහොමද කෙනෙක් ඒ එදිනදා කටයුතුලදී සිද්ධ වෙන විවිධාකාර හැලහැප්පීම් වලට ඒ ධාතු මනසිකාරයෙම යොදාගන්නේ කියන එක ගැන යම්කිසි මඟ පෙන්වීමක් ඉඟියක් මෙම සූත්‍රය තුල යොදලා තියෙනවා. ඒ තමයි යම් අවස්ථාවකදී කෙනෙක් බැනවදිනවා ඒ බැනවදිනකොට එයා කොහොමද ඒක කල්පනා කරන්නේ. එතකොට යම් අවස්ථාවකදී මේ බඳු අක්‍රෝෂ පරිභව කිරීමක් සිද්ධ වුණොත් එහෙම එතෙන්දිත් මේ ධාතු මනසිකාරය පාවිච්චි කරලා හිත බේර ගන්න හැටි හිත තුළ ගොඩනැගිච්ච යම්කිසි අප්‍රසාදයක් තරහවක් මැඩපවත්වන ආකාරයත් කියලා දෙනවා. ඉතින් එතෙන්දී ඒ දැන් මේ වෙනකොට හිතේ යම්සි දුකක්, පිළීමක්, දුම්නසක් හටගෙන තියෙනවා. ඉතින් ඒකත් හැබැයි මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාවක්. කුමක්ද හේතුව? ඒ තමයි ස්පර්ශය. මේ වේදනාවත් අනිත්‍යයි, ස්පර්ශයත් අනිත්‍යයි. ඉතින් යම්සි හඳුනා ගැනීමක් සිද්ධ වුණා නම් මෙන්න මේවා වචන වශයෙන්, මේවා පරුෂ වචන වශයෙන්, මේවා රළු වචන වශයෙන් ඒ යම් ආකාරයක හඳුනා ගැනීම සිදු වුණා නම් ඒවත් අනිත්‍යයි. ඒ සංඥා සියල්ල අනිත්‍යයි. හිතේ සිතුවිලිත් පහළ වුණා නම් ඒවත් ඇතිලා නැතිලා යනවා ඒවත් අනිත්‍යයි. සෝත විඥාන, මනෝ විඥාන ආදී යම්සි විඥාන ස්වභාවයන් පහළ වුණා නම් ඒවත් අනිත්‍යයි කියලා දැන් මේ තැනත්තා මේ වෙලාවේදී විපස්සනාවක් වඩනවා. එහෙමත් නැත්නම් ධාතු මනසිකාරයකට හොඳට හිත යොදනවා. ඒ හරහා සාරිපුත්‍ර සාවින්හන්සේ පෙන්ලා දෙනවා හොඳට මේ බඳු අන්දමින් විපස්සනාවකට පණ දීලා මේ වෙලාවේදී කටයුතු කිරීම නිසා ඒ අරමුණේම හිත පිහිටනවා කියලා. ඒ කියන්නේ ධාතු මනසිකාරයම දැන් එයාට ඉස්මතු වෙලා එනවා. ඒ නිසා අර ඒ අක්‍රෝෂ පරිභව කිරීමක් නිසා හිතේ පහළ වෙන්න තිබිච්ච යම් දුම්නස් ස්වභාවයක් නැත්නම් කේන්තියාවක් තරහ යාමක් ද්වේෂය පහළ වීමක් ඒවා වෙනුවට දැන් හිත විපස්සනාවක් වඩනවා. නැවත හොඳට යාගේ හිත රැක ගන්නවා. ඉතින් ඒ වගේම තව උදාහරණයක් දෙනවා කායික වශයෙන් පෙලීමක් ඇති වෙන අවස්ථාවක් කායික වශයෙන් යම් කෙනෙක් හිරිහැරයක් තැලීමක් කරන අවස්ථාවක් ඉතින් එතෙන්දී මීට අමතරව පෙන්වන්නේ කකචූපම ඕවාදය බුදුරජාන් වහන්සේ විසින් බෙහෙවින් වර්ණනා කරපු උන්වහන්සේ දීපු ඊටාම ප්‍රබල උපමාවක් තමයි කකචූපම අවවාදය කියලා කියන්නේ. ඒ කියන්නේ දෙපැත්තේ දණු දෙකක් තියෙන කියතකින් ඒ මම් පහරන හොරු යම්ස තැනත් එක්ක අල්ලගෙන ඒ තැනත්තාගේ ඇඟේ කෑල්ල කෑල්ල කපද්දී ඉතින් ඒ තැනත්තාගේ හිතේ අර හොරු ගැන ද්වේෂයක් ඇති වෙනවා කියන එක වෛරයක් ඇති වෙනවා කියන එක හරි ස්වාභාවිකයි. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම ද්වේෂයක් වෛරයක් ඇති කර ගන්නව නම් ඒ තැනත්තා මගේ අනුශාසනය කරන කෙනෙක් නෙමෙයි කියලා. ඉතින් ඒ කියන්නේ ඊටාම ප්‍රබල අවස්ථාවකට මේ අපිව ගෙන යන්නේ. එහෙනම් අපි බුද්ධ ශාසනයක් තුල කටයුතු කරද්දී අර වගේ කතරම් බැරෑරුම් තත්වයකටපත් උනත් අපිට පුළුවන් අපේ හිත බේරගන්න. හිත තුළ වෛරයක්, ద్వේෂයක්, තරහවක් පහල කරගන්න නැතුව ඉන්න. ඉතින් ඒ නිසා මේ කකචූපම අවවාදය තවත් බොහෝ තැන්වලදී අනිකුත් භික්ෂුන් වහන්සේලාත් මතු කරලා පෙන්නනවා. තවත් භික්ෂුන් වහන්සේ කෙනෙකුට අවවාද දෙද්දී එහෙමත් නැත්නම් තමන්ගේම හිත හික්මවත්දී මේ කකචූපම අවවාදයක් බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවාය කියන එක මතු කරලා පෙන්නනවා. ඉතින් මෙතෙන්දෙත් බුදුරජාන් වහන්සේ මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මේ කායික වශයෙන් පීඩාවක් හිරිහැරයක් වෙන අවස්ථාවකදී කකචූපම අවවාදයක් මතක් කරගන්න කියලා අපිට අවවාද කරනවා. මේ හැබැයි කොයි දේ හරහා වුණත් හිත බේරගෙන තමන් මේ බුද්ධ ශාසනයක කටයුතු කරන කෙනෙක්ය හිත හදාගන්න වැරදරන කෙනෙක්ය දැන් කොයිතරම් ඒ නිසා මේ අතුල්පතුල් පහරවල් වැඩුණත් මම මේ වැඩේ කරනවා මිසක් ඒවත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගන්න යන්නේ නැහැ කියලා ඒ අදිෂ්ඨාන පූර්වකව යන ගමන මේ මහා හත්තිපද්දෝපම සූත්‍රයේදී සාරිපුත්‍ර සානාසෙ මතු කරනවා. දැන් හැබැයි මේ හැම අවස්ථාවකදීම ඊළඟට නැවත නැවත අපිට එන්න තියෙන්නේ අර සරල උපේක්ෂාවට. ඒතන් සන්තං ඒතන් පනීතං නැත්නම් උපේක්ඛා කියලා අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී එහෙම බුදුරජාන් වහන්සේ පෙන්නන ඒ කිසිවක් උපාදාන නොකරන උපේක්ෂා தත්වයට තමයි කෙනෙකුටපත් වෙන්න තියෙන්නේ. දැන් ඒ උපේක්ෂා தත්වයෙන් හැබැයි ඇතැම් විට අපේ හිත ගිලිහෙන්න පුළුවන්. අපේ හිත වෙනතකට යන්න පුළුවන්. නැවත ගිහිල්ලා පරණ පුරුද්දට උපාදානයක් වෙන්න පුළුවන්. දැන් සාරිපුත්‍ර සාමණේරයන්සේ එතෙන්දි මතක් කරනවා. හැබැයි කෙනෙක් ඒ බඳු උපාදාන සහිත ඒ උපේක්ෂාවේ ඉන්න බැරි තත්ත්වයක් හිතේ මතුවනහම නැවතත් බුදුන් දහම් සංගුණ සිහි කරගත්තොත් ඒ සිහි කරන සැනින් එයාගේ හිත නැවතපත් වෙනවා නම් අර පරණ තිබිච්ච උපේක්ෂාවට එහෙනම් වඩා හොඳයි. හැබැයි එහෙමපත් වෙන්නේ නැත්තම් ඒ කියන්නේ හිත මොකක් හරි හේතුවක් නිසා අර තිබිච්ච සරල උපාදාන රහිත උපේක්ෂාවෙන් මිදුණා ආයෙ ගිහිල්ලා කොහේ හරි පැටලුණා පැටලිච්ච අවස්ථාවේ ත්‍රිවිධ රත්නය සිහි කළා. හැබැයි ආපහු අතෙන්ට ගියේ නැහැ. තාමත් ඉන්නවා මෙතන මේ තැවරි තැවරි. තාමත් ඉන්නවා මෙතන පැටලි පැටලි. එහෙමනම් ඉතින් මට ලොකු අලාභයක්. එහෙමනම් මගේ හිත තාම දියුණු මදි. එහෙමනම් තාම මම මේ බුද්ධ ශාසනය තුල මේ හොඳට තහවුරු වෙච්ච මනසකින් කටයුතු කරනවා නෙමෙයි කියලා තමන් පිළිබඳව එක්තරාන්දමක සංවේගයක් ඇති කරගන්න කියලා පැහැදිලි කරනවා. ඒ නිසා ඒකට දෙන උපමාව තමයි අර ඒ කාලේ යම්කිසි පවුලකට සම්බන්ධ වෙච්ච දරුවෙක් දරියක්. යා මේ ලේලි විදිහට දැන් පැමිණියේ. හැබැයි මේ ලේලිට දැන් ඉතින් ඉන්න තියෙන ටිකක් ලොකු බරපතල පවුලක් එක්ක ඒ පවුලේ ප්‍රධාන ඒ මාමණ්ඩි ඉන්නවා. එයාගේ පුතාට තමයි දැන් මේ තමන් බිරිඳ වශයෙන් පැමිණියේ. ඉතින් ඒ ගෙදර තවත් බොහෝ පිරිසක් ඉන්නවා. හැබැයි විශේෂයෙන් මෙයා සැලකිලිමත් වෙනවා මේ මාමණ්ඩිය සම්බන්ධයෙන්. තමන්ගේ මයිලනුවන් සම්බන්ධයෙන්. එයා කෙරෙහි විශේෂ ගරු පක්ෂපාතී බවක් ලැජ්ජා ඉපද වීමක් මෙයාගේ හිතේ තියෙනවා. එයාව මතක් වෙනකොට නැත්නම් එයාව පේනකොට මෙයා හික්මෙනවා. ඉතින් ඒ වගේ කියලා කියනවා මේ සංසාර බය දක්නාසුළු තැනැත්තෙක් ඒ ත්‍රිවිධ රත්නය මෙනෙහි කරනකොට ඒ අසංවර වීම අතහැරලා දාලා හිත තුල අර උපාදාන කිරීම අතහැරලා දාලා නැවතත් අර උපාදාන රහිත සැහැල්ලු උපේක්ෂා සහගත තත්වයකට පත්වීම වැදගත් කියලා පැහැදිලි කරනවා. ඉතින් මේ ආකාරයේ රටාවක් අනෙකුත් ධාතු පැත්තෙනුත් පෙන්ලා දෙනවා. ඒ කියන්නේ ආපෝ ධාතුව පැත්තෙන් තේජෝ ධාතුව පැත්තෙන් වායෝ ධාතුව පැත්තෙන් මේ විදිහටම කියලා දෙනවා. ඊට පස්සේ තව ලස්සන උපමාවක් මෙම සූත්‍රයේදී සඳහන් වෙනවා. ඒ තමයි අර උන්වහන්සේ ඉදිරිපත් කරන මේ නිවසක් පිළිබඳ උපමාව. අපි නිවසක් කියලා කියන්නේ මොකද්ද? අද කාලේ හැටියට නම් අපි කියමු අත්විවරමක් දාලා සිමෙන්ති වලින් ගල් බැඳලා යනෙල් දොරවල් හයි කළා වහලක් ගැහුවාම අර ඒකේ අවකාශය නිකන් ආවරණය වෙලා තියෙනවා. එතන හිස් අවකාශයක් තියෙන්නේ. ඒ හිස් අවකාශය තමයි මේ ආවරණය කළේ බිත්ති බැඳලා දොරවල් දාලා ජනෙල් දාලා වහලක් ගහලා. ඒකට තමයි අපි මේ නිවස කියලා කියන්නේ. ඒ වගේ කියලා කියනවා මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපි මේ කය කියලා කියන්නේ නැත්නම් ශරීරය කියලා කියන්නේ. එතෙන්දෙත් මේ ඇට තියෙනවා, නහර තියෙනවා, මස් තියෙනවා. ඒ කැලේ ටික ඔක්කොම ඒ යම්සි රටාවකට මූට්ටු කරලා තියෙනවා. ඒක වහලා හමක් තවරලා තියෙනවා, අවුරලා තියෙනවා. ඒකට තමයි මේ කයක් කියලා කියන්නේ. එතෙන්දෙත් අර අහස තමයි මේ අවුරවලා තියෙන්නේ. එතන මේ අවරෝපු මේ අහසට අපි කියන්නේ කය කියලා, ශරීරය කියලා. ඒ මිසක් මෙතන සත්ත්වෙක්ගේ, පුජ්‍යලයෙක්ගේ, තැනැත්තෙක්ගේ, මමෙක්ගේ කියලා ස්වභාවයක් නැහැ. ඉතින් මේකත් උපමාවක් වශයෙන් අපිට කියලා දෙනවා. ඉතින් මේ හැම දෙයක් කරාම විශේෂයෙන්ම අර අනාත්ම දර්ශනය හොඳට මතු කරලා පෙන්වනවා. මෙතන සත්පුජ්‍යල භාවයකින් තොරව, බාහිර බලවේගයකින් තොරව මේ හේතුප්‍රත්‍යයන් මුල් කරගෙන මේ දේව ක්‍රියාවත් වෙන ආකාරය තමයි අපිට පැහැදිලි කරලා දෙන්නේ. දැන් ඔන්න පරිසම්පාදයට තමයි පිවිසෙන්නේ. දැන් ඔන්න පරිසම්පාදයට එන හැටි ඊට පස්සේ මේකේ පේන්න තියෙනවා. යෝ පරිසම්පාදම් පස්සති යෝ ධම්මම් පස්සති. යෝ ධම්මම් පස්සති සෝ පරිසම්පාදම් පස්සති इति. මේ බුදුරජාන් වහන්සේ කරපු ප්‍රකාශයක් විදිහට සාරිපුත් සාමණේර ඉදිරිපත් කරනවා. භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවාය යම්ස කෙනෙක් පරිසම්පාදය හොඳට දැක්කනම් අවබෝධ කරගත්තනම් එයා ධර්මය දැක්කා. යම්ස කෙනෙක් ධර්මය දැක්කා කියලා කියන්නේ මෙන්න මේ පරිසම්පාදය දැකීම අවබෝධ කිරීම තමයි. ඉතින් ඒ කියන්නේ ධර්මය හකුලෝලා සාරය වශයෙන් පෙන්වන්නේ පරිසම්පාදය. ඒ නිසා යම්ස කෙනෙක් මෙන්න මේ පරිසම්පාද මූල ධර්මය ඒ ආර්ය න්‍යාය ඉදප්පච්චේතාව අවබෝධ කරගත්තනම් එයා ධර්මය ධර්මයට පැමිණි කෙනෙක් ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් කියලා කියන්න පුළුවන්. ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්ගේ තියෙන අනිවාර්ය ලක්ෂණයක් තමයි මේ පරිසම්පාදය අවබෝධ වීම. මොකක්ද ඒතර පරිසම්පාදය කියන්නේ? පරිසම්පාද න්‍යාය කියන්නේ. ඉදප්පච්චේදා ඒ මුල් ධර්මය කියලා කියන්නේ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මෙය ඇති කලෙහි මෙය වෙයි මේ ඉපදීමත් සමග මේ උපදී මේ නැති කල්හි මේ නොවේ මේ නිරුද්ධ වී යාමත් සමග මෙයත් නිරුද්ධ වී යයි. ඒතර මෙන්න මේ න්‍යාය මෙන්න මේ ධර්මතාව තමයි මෙතෙන්දි තාම වටින්නේ තාම වැදගත් වෙන්නේ. ඒතර මේ ධර්මතාව තමයි ක්‍රියාත්මක වෙන්නේ අපි දන්න ඒ පරිසම්පන්න අංග යුගලවල. උදාහරණයක් වශයෙන් අවිද්‍යාවත් සංස්කාරයත් අතර මෙන්න මේ න්‍යාය යෙදিলা තියෙනවා. ක්‍රියාත්මක වෙනවා. අවිද්‍යාව ඇති කලෙහි තමයි සංස්කාර ඇති වෙන්නේ. අවිද්‍යාව ඉපදීමත් සමග සංස්කාරත් උපදිනවා. අවිද්‍යාව නැති කලෙහි සංස්කාර පවතින හැකියාවක් නැහැ. අවිද්‍යාව නිරුද්ධ වී යාමත් සමග සංස්කාරත් නිරුද්ධ වී යනවා. ඒ විදිහට මේ ධර්මතාව ඉදප්පච්චේතා මූල ධර්මය අපිට ඕනම පරිසම්පන්න අංග යුගලයකට යොදන්න පුළුවන්. ඒ උදාහරණ තමයි අවිජ්ජා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා සලආයතනං ආදී වශයෙන් අපි කටපාඩම් කරගෙන ඉන්නේ මේ උදාහරණ. හැබැයි මෙතෙන්දී තාම වැදගත් වෙන්නේ මෙන්නේ පරිසම්පාද න්‍යාය ඉදප්පච්චේතාව ඒ ආර්ය වූ න්‍යාය. ඒක යම්ස කෙනෙක් ප්‍රායෝගිකව තමා තුලින්ම දැකලා අවබෝධ කරගත්තා නම් එයා සෑහෙන දුරට මේ ධර්මයේ තුල කටයුතු කරන කෙනෙක් ධර්මයට පැමිණි කෙනෙක් එළඹි කෙනෙක් වශයෙන් තේරුම් ගන්න පුළුවන්. දැන් සාරිපුත්‍ර සානහසේ මේක අපිට පැහැදිලි කරන්න දැන් ටිකක් මේ අපේ ඉඳුරන් ඇසුරෙන් අපේ අරමුණු ගන්න ආකාරය විස්තර කිරීම තුළින් පහදලා දෙනවා. දැන් එතෙන්දි මතක් කරනවා මේ ඇතුළත තියෙන ඇහැ ඇහැ නිරෝගීව තියෙනවා. ඒ වගේම බාහිර රූප ඇහැට ආපදාගත වෙලා නැහැ. අවධානයක් යොමු වෙලත් නැහැ. එහෙමනම් ඉතින් මේ හේතු ටික සම්පාදනය නොවෙච්ච නිසා ඔක්කොම සම්පාදනය නොවෙච්ච නිසා ඒ විඥානයක් පහළ වෙන්නේ නැහැ. චක්කු විඥානයක් පහළ වෙන්නේ නැහැ. තවත් අවස්ථාවක් තියෙනවා මේ ඇහැ හොඳට නිරෝගීව තියෙනවා. රූපත් ඇහැට ආපాతගත වෙලා තියෙනවා. ඒක රේඛාවට ඇවිල්ලා තියෙනවා. හැබැයි අවධානය යෙදිලා නැහැ. නෝච තජ්ජෝ සමන්නාරෝ තමන්නාහාරෝ හෝති. ඒ වෙත යොමු වෙච්ච අවධානයක් නැහැ. එහෙමනම් ඊට අනුරූප චක්කු විඥානයක් පහළවීමක් සිද්ධ වෙන්නේත් නැහැ. තුන්වෙනි අවස්ථාව වශයෙන් පෙන්නනවා මේ මේ හේතු තුනම සම්පාදනය වෙච්ච අවස්ථාව. ඇහැ හොඳට නිරෝගීව තියෙනවා. ඊළඟට විවිධ අරමුණු දැන් රූපී අරමුණු ආපాత ගත වෙලා තියෙනවා. එතෙන්ට අවධානය යොමු වෙලත් තියෙනවා. එහෙමනම් මේ කාරණා තුන ඉෂ්ට වුණා. දැන් ඔන්න චක්කු විඥානය කියන එක පහළ වෙනවා. එතකොට අපිට තේරෙනවා මේ චක්කු විඥානය කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් පහළ වෙච්ච දෙයක්. ඒ කියන්නේ චක්කු විඥානට බැහැ තනියෙන් හිට ගන්න. චක්කු විඥානට අනිවාර්යෙන් එහෙනම් අත්‍යවශ්‍ය වෙනවා මේ කියන කාරණා තුන ඉෂ්ට වීම එයාගේ පැවැත්ම සඳහා. චක්කු විඥානයක් හටගන්නම් අනිවාර්යෙන්ම ඇහක් තියෙන්න ඕනේ. නිරෝගී ඇහක්. ඒ ඇහැට ආපාදගත වෙච්ච රූප සහ ඒ වෙත යොමු වෙච්ච අවධානය. මේ කාරණා තුන තියෙනවා නම් විතරයි එහෙනම් චක්කු විඥානයක් පහළ වෙන්නේ. තවත් කාරණා තියෙන්න පුළුවන් උදාහරණයක් වශයෙන් ආලෝකය වැනි දේවල් ඉතින් අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන් මේ කාරණා තුන ඉෂ්ට වෙන්න ඕනේ. මේ කාරණා තුන මත යැපිලා තමයි චක්කු විඥානය පහළ වෙන්නේ. තනියෙන් පහළ වෙන චක්කු විඥානයක් නැහැ. ඉබේ පහළ වෙන චක්කු විඥානයක් නැහැ. මේ පහළ වෙන චක්කු විඥානය අනිවාර්යෙන් මෙන්න මේ හේතු ප්‍රත්‍යයන් මත යැපීගෙන තමයි පහළ වෙන්නේ. මෙන්න මේ ඉදප්පච්චේතාව තුළ මේ මූලධර්මයේ තුල පරිසම්පාදයේ තුල තමයි මේකත් ක්‍රියාත්මක වෙන්නේ. මේ මේ කාරණා තුන ඇති කල්හි තමයි මේ චක්කු විඥානයක් පවතින හැකියාව තියෙන්නේ. මේ කාරණා තුන ඉෂ්ට වෙනවත් එක්ක හට ගන්නවත් එක්ක තමයි චක්කු විඥානයකුත් හටගන්නේ. මේ කාරණා තුන නැත්තම් චක්කු විඥානයක් පහළ වෙන්න විදිහක් නැහැ. මේ කාරණා තුන නිරුද්ධ වෙලා යනවත් එක්ක චක්කු විඥානයත් නිරුද්ධ වෙලා යනවා. ඒතර මේ ක්‍රියාවලිය දැන් අපිට ඇහැට රූප පේනවා ඒ ක්‍රියාවලිය තුළ එතකොට ඒ යම් රූපී සම්බන්ධතාවයක් තියෙනවා යම් භෞතික සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් ඇහැ කියන එක භෞතිකයි. රූප ඊට ආපාදගත වෙච්ච බාහිර තියෙන ඒ වර්ණ රූප ගත්තොත් ඒවත් රූප. ඒතර එතන තියෙනවා එක්තරාන්දමක මේ රූප උපාදානස්කන්ධයට අදාළ කොටස්. හැබැයි එතනින් නතර වෙන්නේ අපිට ඒ චක්කු විඥානයක් පහළ වෙලා ඊට පස්සේ ස්පර්ශය හරහා වේදනාවකුත් හට ගන්නවා. අපිට මතකයි අර මීට කලින් මදුපිණ්ඩික සූත්‍රය එහෙම විස්තර කරද්දී ඒ මහා කච්චාන මහරතන් වහන්සේ ඔය ක්‍රියාවලිය කියලා දෙනවා. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නා සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති ඔය විදිහට කියලා දෙනවා එතකොට ඒ චක්කු විඥානයක් පහළ වෙලා ඒ මේ ක්‍රියාවලිය නැවත නැවත සිදු වෙද්දී මෙතන ස්පර්ශයක් විදිහට හඳුනා ගන්නවා. හඳුනා ගැනීමකුත් සිද්ධ වෙනවා. ඒ හරහා වේදනාවක් එහෙම පහළ වෙලා ඒ වේදනාවත් ඊට පස්සේ කෙනෙක් හඳුනා ගන්න පෙළඹෙනවා. සංඥාත් ඇති වෙනවා. ඒ සංඥා මුල් කරගෙන ඊට පස්සේ අපි විතරක කරනවා කල්පනා කරනවා හිතවිලි පහල කර ගන්නවා තව දැන් මේ ස්කන්ධ කීපයකම දායකත්වය දැන් ටික ටික ටික මේ ක්‍රියාවලියට එකතු වෙනවා. මුලින් සිද්ධ වුණේ හුදු භෞතික ක්‍රියාවක් කියන්න පුළුවන් ඇහැයි රූපයයි අතර ඊට පස්සේ ඔන්න අවධානය ලක් වුණා දැන් මනෝ පැත්තක් එකතු වුණා, මානසික පැත්තක් එකතු වුණා. නැත්නම් නාම පැත්තක් එකතු වුණා. දැන් ඔන්න ස්කන්ධ පහම දායක වෙන්න ගන්නවා. දැන් ඔන්න ස්කන්ධ පහේ ක්‍රියාකාරීත්වයක්. එතන නිකන් ඒක රාශී වීමක්, ගොනු වීමක්, ස්කන්ධ පහම දායක වීමක්. දැන් මෙතන සිද්ධ වෙනවා. නිකන් Java කැවෙනවා මේ ක්‍රියාවලිය. ඒතර රූප උපාදානස්කන්ධයක් මෙතන අන්තර්ගතයි ක්‍රියාවලියක් තියෙනවා. ඊළඟට වේදනා උපාදානස්කන්ධයක් දැන් ක්‍රියාත්මක වෙනවා. විවිධාකාර වේදනා පහළ වෙනවා. ඊළඟට විවිධා අන්දමින් අපි දේවල් හඳුනා ගන්නවා. මේ දැක්කේ අහවලා, දැක්කේ මෙයා, දැක්කේ මේක කිය කිය අපි විවිධ සංඥා පරිහරණය කරනවා. දැන් සංඥා උපාදානස්කන්ධයක් මෙතනදී ක්‍රියාත් වෙනවා. දැන් අපේ හිතවල විවිධ සිතුවිලි පහළ වෙනවා, විවිධ චේතනා පහළ වෙනවා. සංස්කාර ස්කන්ධයත් ක්‍රියාත්මක වෙනවා. දැන් චක්කු විඥාන හට ගනිමින් යනවා. ඊටත් අමතරව සමහරට දැන් මනෝ විඥානත් හට ගන්නවා. ඒතර විඥාන ක්‍රියාවලියත් දැන් මෙතන උපාදානස්කන්ධයක් වශයෙන් දැන් ක්‍රියාවත් වෙනවා. මේ විදිහට සෝ ඒවම් පජානාති. ඒවම් කිරමේසම් පංචන්නං උපාදානක් කන්දානම් සංගහෝ sannipāto සමවායෝ හෝති. සාරිපුත් සාන්නාංශේ පැහැදිලි කරනවා මෙසේ මේ පස්වදෑරුම් වූ උපාදානස්කන්ධයන්ගේ සංග්‍රහය sannipātය එක්රැස් වීම වෙයි. දැන් තමයි මේ ස්කන්ධ පහ හොඳට Java කැවිලා පැන නැගිලා ක්‍රියාවත් වෙන අවස්ථාව. එතකොට අපි ඇහෙන් රූපයක් බලද්දී එතකොට මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. උපාදානස්කන්ධ පහම දැන් ක්‍රියාවත් වෙනවා. දැන් එතකොට මේ උපාදානස්කන්ධ පහම පරිසම්පන්නව තමයි පහළලා තියෙන්නේ. හේතු ප්‍රත්‍යයෙන් තමයි පහළලා තියෙන්නේ. රූපස්කන්ධයටත් හේතු තියෙනවා. වේදනාස්කන්ධයටත් හේතු තියෙනවා. සංඥාස්කන්ධයටත් හේතු තියෙනවා. සංස්කාරස්කන්ධයටත් හේතු තියෙනවා. විඥානස්කන්ධයටත් හේතු තියෙනවා. ඉතින් තවත් සූත්‍රවලදී පැහැදිලි කරනවා ඒ රූප උපාදානස්කන්ධයට ප්‍රධාන හේතුවක් වශයෙන් ආහාර වේදනා උපාදානස්කන්ධයට හේතු වශයෙන් ආසන්න හේතු වශයෙන් ස්පර්ශය සංඥා උපාදානස්කන්ධයට ආසන්න හේතු වශයෙන් ස්පර්ශය සංස්කාර ස්කන්ධයට ආසන්න හේතු වශයෙන් ආයත් ස්පර්ශය ඊළඟ විඥාන උපාදානස්කන්ධයට ආසන්න හේතු වශයෙන් නාම රූප. ඒ විදිහට විස්තර වෙන අවස්ථාත් තියෙනවා. කෙසේ නමුත් හේතු ප්‍රත්‍යයන්ගෙන් තමයි මේ ස්කන්ධ පහම හටගන්නේ. මේ ස්කන්ධ පහම එනම් පරිසම්පන්නයි. එතකොට මේ කොටස තමයි උපාදානස්කන්ධ පහ මේ ක්‍රියාවලිය මේ සම්පූර්ණ ක්‍රියාවලිය තමයි දුක්ඛ ඇතිවීම නැත්නම් දුක්ඛ ස්කන්ධය කියලා කියන්නේ. දුක්ඛ සත්‍යය කියලා කියන්නේ. දුක්ඛ සත්‍යය කියන්නේ මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය කියන්න පුළුවන්. පංච උපාදානස්කන්ධයටමයි දුක කියන්නේ කියලා සංක්ෂිප්ත වශයෙන් දුක කියන්නේ කියලා සාරිපුත් සානාසේ මුලින්ම අපිට කියලා දුන්නා. ඒ නිසා මේ අපි පැහැදිලි කළේ සම්පූර්ණේතර මේ දුකේ හට ගැනීම දුකේ ක්‍රියාවලිය තමයි මෙතෙක් අපි පැහැදිලි කළේ. ඊට පස්සේ සාරිපුත් සාරණාංශේ කෙටියෙන් පැහැදිලි කරනවා යෝ ඉමේසු පංච උපාදානස්කන්ධේසු ඡන්தோ ආලයෝ අනුනයෝ අජ්ජෝසානං සෝ දුක්ඛ සමුදයෝ. ඒතොර මේ හටගන්නා උපාදානස්කන්ධ වලට යම්ස කෙනෙක්ගේ හිතේ ආසාවක් ආලයක් සෙනෙහසක් ගැලී සිටීමක් ඊට බැඳී සිටීමක් ඒතර යොමු වීමක් සිද්ධ වෙනවද? ආ ඒකට තමයි කියන්නේ දුක්ඛ සමුදය කියලා. ඒක තමයි දුකට හේතුව කියලා කියන්නේ. තණ්හාව දැන් මෙතෙන්දී පැහැදිලි කරන්නේ අර උපාදානස්කන්ධ වෙතටම ඇතිවෙච්ච යම් හිතේ ඡන්දයක්, ආසාවක්, සෙනෙහසක්. එහෙමත් නැත්නම් ඇලීමක්. ඒ වෙත ගැලී සිටීමක්. තමයි දුක්ඛ සමුදය වශයෙන් පෙන්වන්නේ. එහෙමනම් දුක්ඛ නිරෝධය වෙන්නේ ඒ ගැලී සිටීම, ඒ ආසාව, ඒ ඇලීම, ඒ බැඳීම ඉවත් තමයි ඒ චන්දරාග ප්‍රහාණය තමයි දුක්ඛ නිරෝධය වශයෙන් පෙන්වන්නේ. ඉතින් යම්ස කෙනෙකුට මේ ආකාරයෙන් වැටහෙනවා නම් එයා ඒ බඳු ක්‍රියාවක් තුල පිහිටාගෙන කටයුතු කරනවා නම් එයාට දැන් තේරෙනවා නම් මේ දුකක් තියෙනවා ඊට හේතුවක් දුක්ඛ සමුදයක් තියෙනවා ඒ හේතු ඉවත් වුණාට පස්සේ දුක්ඛ නිරෝධයක් තියෙනවා කියලා එයාට තේරෙන යා ප්‍රතිපදාවක් වඩනවා නම් අන්නේ ප්‍රතිපදාව තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ එතකොට එයා දැන් මේ චතුරාර්ය සත්‍ය තුල එක්තරා අන්දමක භවනාවක් කරනවා කියන්න පුළුවන්. ඉතින් අපි සතිපට්ඨානයක් තුල මුල මූලික වශයෙන්ම ඇත්තටම අපේ උපාදානස්කන්ධ පහ තමයි හොඳට තේරුම් ගන්න ප්‍රායෝගිකව ඒකේ ක්‍රියාවිත් ක්‍රියාවක් වෙන ආකාරය. තර අපි කායනුපසනාව කරනකොට රූප උපාදානස්කන්ධය සම්බන්ධයෙන් තමයි හොඳට තේරුම් ගන්න. අවබෝධ කරගන්නේ. ඊළඟට වේදනා වේදනා අනුපස්සනාව පන්නකොට වේදනා උපාදානස්කන්ධය ගැන තමයි හොඳට ගැඹුරින් තේරුම් ගන්න. ඊළඟට චිත්තානුපස්සනාව පන්නකොට විඥානස්කන්ධය සම්බන්ධයෙන් සංඥාස්කන්ධය සම්බන්ධයෙන් සංස්කාරස්කන්ධය සම්බන්ධයෙන් තමයි ගැඹුරින් තේරුම් ගන්න. ඊළඟට ධම්මානුපස්සනාව පන්නකොට නැවත නැවතත් මේ ස්කන්ධ පහම විවිධ තැන්වලදී ස්පර්ශ වෙනවා. උපාදානස්කන්ධ පහම අපිට තේරුම් ගන්න අවස්ථාවක් තියෙනවා. ඒතර මේ දුක්ඛ සත්‍ය තුළ තමයි එහෙමනම් එයා තවදුරටත් ඒ කටයුතු කරන්නේ. ඉතින් මේකේ තියෙන සුවිශේෂත්වය තමයි මේ දුක්ඛ සත්‍ය කෙනෙකුට වැටහෙන්න වැටහෙන්න අවබෝධ වෙන්න අවබෝධ වෙන්න නිතතින්ම දුක්ඛ සමුදය ප්‍රහාණයක් සිද්ධ වෙනවා. කියන්නේ මේකේ අවබෝධය මෙතන තියෙන දුකක් කියලා හොඳට හාත්පසින් ගැඹුරින් වැටහීම ඒ දුක්ඛ සමුදය තණ්හාව දුරු කරන්න හේතුවක් නැත්නම් ක්‍රමයක් පෑදෙනවා. ඒතර මේ ක්‍රියාවලිය නිකන් එකට බැඳිලා තියෙන්නේ. අපිට තියෙන්නේ දුක අවබෝධ කරගන්න. දුක්ඛම් පරිඤ්ඤයයන් කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒතර දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් කියන්නේ පරිඤ්ඤයයන්. දුක්ඛ සත්‍ය හාත්පසින් දැනගන්න ඕනේ. හොඳින් අවබෝධ කරගන්න ඕනේ. ඒතර මේ අවබෝධ කරගන්නා ක්‍රියාවලිය තුළදී ඒ අවබෝධය වැඩි වෙන්න වැඩි වෙන්න මේ උපාදානස්කන්ධ කෙරෙහි තිබිච්ච ආසාව බැඳීම ඒ ග්‍රහණය ඒවා තමයි ඉවත් වෙලා යන්නේ. ඒ කියන්නේ දුක්ඛ සමුදය ප්‍රහාණයක්. දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතබ්බං. එතකොට ප්‍රහාණය වීමක්, තණ්හාව දුරු වීමක්, තණ්හා ඉවත් වීමක්, අඩු වීමක්, ඡය වීමක් තමයි එතනදී සිද්ධ වෙන්නේ. ඒතර තණ්හාව ඡය වෙන්න ඡය වෙන්න තණ්හාවෙන් තොර බවක්. දුක්ඛ නිරෝධයක් තමයි දැන් යාට සාක්ෂාත් වෙන්නේ. දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකාතබ්බං. එතන තමයි දැන් සාක්ෂාත්කරණයක් තියෙන්නේ. ඒතර මේ වඩන මුළු ප්‍රතිපදාවම තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියලා කියන්නේ මාර්ග සත්‍ය කියලා කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදං භාවේ තබ්බං කියලා කියනවා. ඒක තමයි වඩන්න තියෙන්නේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය දැන් මෙතෙන්දී සාරිපුත්‍ර සාහනාසේ හකුලවල පෙන්නවා කොහොමද එතකොට මේ දුක්ඛ සත්‍ය ක්‍රියාත්මක වෙන්නේ. ඒ ගැන තමයි ඊටාම ප්‍රබලව විස්තර කරලා තියෙන්නේ. විස්තරාත්මකව පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට ඒකට තියෙන ආසාව, ඇලීම, ආලය, ඡන්දය ගැලී සිටීම ඒක තමයි දුක්ඛ සමුදය කියන්නේ. ඒ ටික ඉවත් වීම තමයි දුක්ඛ නිරෝධය කියන්නේ. ඒ සඳහා ගමන ඒ සඳහා කරන ක්‍රියාවලිය අනුගමනය කරන ප්‍රතිපදාව තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ. ඉතින් මේ විදිහටම සාරිපුත්‍ර සාන්නාසය පැහැදිලි කරනවා කොහොමද මේ කන සහ සද්ද මුල් කරගෙන මේ උපාදානස්කන්ධ ගොඩනගන්නේ. කනට සද්දයක් ඇහෙනවා ඒ වෙතට අවධානය යොමු වෙන්නත් ඕනේ. අර කලින් කියපු විදිහමයි එතකොට කන ඇහෙන කනක් තිබුණ පළියට මේ දේවල් හඳුනා ගැනීමක් ඇහිීමක් සෝත විඥානයක් පහළ වෙන්නේ ඒ කනට යමක් ඇහෙන්නත් ඕනේ සද්දයක් තියෙන්නත් ඕනේ ඇහෙන්න ඉතින්. හැබැයි සද්ද තිබුණ විදිහට සද්ද තිබිලා විතරකුත් මදි. එතෙන්ට අවධානය යොමු වෙන්නත් ඕනේ. කෙනෙක් නිදාගෙන ඉඳද්දි සද්දයක් කරා කියලා ඇහෙන එකක් නැහැ. මොකද අවධානයක් නැහැ. නැත්නම් වෙන තැනකට ලොකුවට බරපතල විදිහට අවධානය යොමු වෙච්ච වෙලාවක වෙන අය වරු හරි ඇවිල්ලා කතා කළත් ඇහෙන්නේ නැහැ. සද්දෙත් ආපතගත වෙනවා නමුත් ඇහෙන්නේ නැහැ. මොකද අවධානය එතෙන්ට යොමු වෙලා නැහැ. මේ කාරණා තුනම ඉෂ්ට වුණොත් විතරයි සෝත විඥානයක් පහළ වෙන්නේ. ඉතින් මේ ටික නැවත නැවත සිද්ධ වෙනකොට එතන ස්පර්ශයක් සිද්ධ වෙලා, වේදනා පහළ වෙලා, හඳුනා ගැනීම සංඥා පහළ වෙලා, හිතවිලි පහළ වෙලා, තව විවිධාකාර විඥාන පහළ වෙනවා. ඒතර මේ කියන්නේ තනිකරේ දුක හට ගැනීමක් නැත්තම් උපාදානස්කන්ධ ක්‍රියාකාරීත්වය. උපාදානස්කන්ධ ඒක රාශී වීමක්, ක්‍රියාවත් වීමක්. ඒ අවස්ථාවේදී අපිට ඒ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මේ පහළ වෙන උපාදානස්කන්ධ සම්බන්ධයෙන් ආසාවක් බැඳීමක් ඒ වෙතට යොමු වීමක් ඡන්දයක් රාගයක් පහළ වුණා නම් ඒක තමයි දුක සමුදය කියලා කියන්නේ. ඊට පස්සේ ඒ පහළ වෙච්ච දුක්ඛ සමුදය නැත්නම් ඒ ඇති වෙන ආසාව, තණ්හාව, ඡන්දය, රාගය ඒවා දුරු කරගන්න පුළුවන් නම් අන්න ඒක තමයි දුක්ඛ නිරෝධයක් කියලා කියන්නේ. ඒ දුරු කරන ප්‍රතිපදාව තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් කියලා කියන්නේ. එතකොට අපිට මේ සලායතන සම්බන්ධයෙන් එක්තරාන්දමකින් පරිසම්පන්නව මේ පංචස්කන්ධයේ ගොඩනගෙන ආකාරය මෙතනදී සාරිපුත්‍ර සාහනාංශයේ ගැඹුරින් කියලා දීලා තියෙනවා. එක අතකින් අපිට කියන්න පුළුවන් මේ සලායතන අපි නිරන්තරයෙන් පරිහරණය කරනවා. ඇහැ රූපත් එක්ක, කන සද්දත් එක්ක, නාසය ගඳ සුවඳ එක්ක, දිව රසත් එක්ක, කය ස්පර්ශත් එක්ක, මනස මනසට එන අරමුණුත් එක්ක. ඉතින් මේ කරන ගනුදෙනුව තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. අපි ලෝකයක් තනාගෙන ඉන්නේ මේ ක්‍රියාකාරීත්වය හරහා. හැබැයි මේ ක්‍රියාකාරීත්වය තුළදී නිරන්තරයෙන් මේ උපාදාන වීමක්, ස්කන්ධ ගොඩනැගීමක්, ඒකරාශී වීමක්, රැස්වීමක් සිද්ධ වෙනවා. ඒ උපාදානස්කන්ධ වලට අපේ හිතේ ආසාවක් බැඳීමක් තණ්හාවක් පහළ වුණාම ඔන්න දුකක් ගොඩනගෙනවා. දුක්ඛ සමුදයක් සිද්ධ වෙනවා. හැබැයි අපිට පුළුවන් නම් මේ පහළ වෙන ආසාව ඉවත් කරගන්න. ඒ තණ්හා ඉවත් කරගන්න, දුරු කරගන්න, ඒ ඡන්දය ආලය දුරු කරගන්න. එයාට එතකොට මේ ක්‍රියාවලිය සිද්ධ වෙද්දී හැබැයි දුකක් ඇති කරගන්න නැතුව ඉන්න හැකියාවක් තියෙනවා. ඒතර ඒවා නිකන් අර සුද්ධ සංස්කාර බවටපත් වෙනවා. සද්දයක් ඇහුණා, ඇහිලා ඒක ගියා. හැබැයි අර ඒවා දිගට දිගට හඳුනා ගනිමින් ඒවට නම් ගම් දීගෙන වචන පහල කරගෙන නම් කියාගෙන හිතාගෙන කල්පනා කරගෙන ප්‍රපංච කරගෙන ඒ යන රටාව දැන් නැවතිලා දිත්තේ දිට්ට මත්තම් භවිස්සති. දැක්කා දැක්ක මතින් අතර වෙලා. සුතේ සුත මත්තම් භවිස්සති. ඇහුණා ඇහුණ මතින් අතර වෙලා. මුතේ මුත මත්තම් භවිස්සති. ඒ කියන්නේ නාසයට ගඳ සුවඳක් දැනුණා දැනුණා මතින් නතර වෙලා. දිවට රසක් දැනුණා රසුන මේ රස දැනීම මට්ටමින් නතර වෙලා. කයට ස්පර්ශයක් දැනුණා ඒ මට්ටමින් නතර වෙලා ඒ ඔස්සේ දිගට කල්පනා කිරීමක් ප්‍රපංච කිරීමක් වටවලල්ලේ යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් දුක ගොඩනැගීමක් වෙන්න විදිහක් නැහැ. පංච උපාදානස්කන්ධයේ රැස්වීමක් සිද්ධ වෙන්න අවකාශයක් නැහැ. ඒසේවන්තෝ දුක්ඛස්ස කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ බාහ්‍ය ස්වාමීන් වහන්සේට කියලා දෙනවා. ඉතින් අපි ඒබඳු අන්දමින් කටයුතු කරනවා නම් අපිට ඒ දුක්ඛ නිරෝධයක පිහිටාගෙන කටයුතු කරන අවස්ථාවක් ලැබෙවි. කියන්නේ යා මේ ඉන්ද්‍රයන් පරිහරණය කරනවා. මොකද දැන් මේ සාරිපුත් සානාසය අපිට කියලා දුන්නා මේ ඉන්ද්‍රයන් පරිහරණය කරද්දී මේ උපාදානස්කන්ධ ගොඩනගෙන හැටි. ඒක රාශී වෙන හැටි. අපි ඊළඟට ඒ ගොඩනැගෙන උපාදානස්කන්ධ උපාදාන කරගෙන ආසාවක් ඒවට ඇති කරගෙන තණ්හාවක් ඇති කරගෙන ඡන්දයක් ඇති කරගෙන ආලයක් ඇති කරගෙන මේ තව තව දුක වැඩි කරගන්න හැටි. ඊට පස්සේ පුළුවන්කමක් තියුණොත් ඒ ආසාව දුරු කරන්න, තණ්හාව දුරු කරන්න, ආලය දුරු කරන්න, දුක්ඛ නිරෝධයක් සාක්ෂාත් කරගෙන ඉන්න හැටි. සහ ඒ වඩන ප්‍රතිපදාව. ඉතින් අපිට මේ සාරිපුත්‍ර සාන්නාංශ කියපු දේ තේරුම් අරගත්තා නම් අර මේ බුදුරජාන් වහන්සේ බාහ්‍ය සාමිනාසර කියලා දීපවාදයක් තේරුම් ගන්න පුළුවන්. බාහ්‍ය සාමිනාසර බුදුරජාන් වහන්සේ කියන්නේ එහෙනම් දැන් මේ දුක ගොඩනගන්න නැතුව ඉන්න. ඇහුණාම ඇහුණ මතින් නතර වෙන්න. දැක්කහම දැක්ක මතින් නතර වෙන්න. ගඳක් සුවඳක් රසක් ස්පර්ශයක් දැනුනහම එපමණකින් නතර වෙන්න. හිතරත් අරමුණක් ඇවිල්ලා ගියදෙන් සාවධානව ඉන්න. පැටලෙන්න යන්න එපා. හිත අමිශ්‍රිතව තියා මේ අනිශ්චිතව තියාගන්න මිශ්‍ර නොකර තියාගන්න. ඒතර එකාතකින් හිත තුල හිත කිසිවක පිහිටාගෙන නැහැ. රූපයක පිහිටාගෙන නැහැ, වේදනාවක, සංඥාවක, සංස්කාරයක, විඥානයක පිහිටාගෙන නැහැ. තවත් පැත්තකින් කියන්න පුළුවන් අර පේන රූපවල, ඇහෙන සද්දවල, දැනෙන ගඳ සුවඳවල, දැනෙන ස්පර්ශවල, හිතට අරමුණු වල හිතේ පැටලී ගැනීමක් නැහැ. ඒවත් එක්ක හිත මිශ්‍ර වීමක් නැහැ. හිත ඉන්නව හුදකලාව, හිත ඉන්නව අමිශ්‍රව යාගේ පාඩුවේ. විවේකීව. දැන් මේ විදිහට සියල්ල විස්තර කරනවා සාරිපුත්ත මහරතන් වහන්සේ. විස්තර කළා. ඉතින් මේ පංච උපාදානස්කන්ධයේ මේ විශේෂයෙන්ම ඒ පරිසෞපන්න ස්වභාවය අපිට පැහැදිලි කරලා දෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය තමයි මුළු සූත්‍රය තුළම අපිට විස්තර කරලා දුන්නේ. ඉතින් ඒක ටිකක් මම මේ පැහැදිලි කරන්න පොඩි සාරාංශ සාරාංශයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මේ සූත්‍රය ටිකක් සංකීර්ණයි වගේ පෙනුනට අපි ටිකක් මේක ලිහිල් කරලා ගත්තාම වඩා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා පටන් ගත්තේ ස්කන්ධ හත මේ ස්කන්ධ පහෙන් පළවෙනි ස්කන්ධය මුල් කරගෙන. මුලින්මත් පැහැදිලි කරා චතුරාර්ය සත්‍ය ගැන කෙටි විවරණයක්. ඒ දුක්ඛ සත්‍ය ඊට පස්සේ පැහැදිලි කරන්න ගත්තා. ඒක පැහැදිලි කරා උපාදානස්කන්ධ පහ වශයෙන්. ඒ ස්කන්ධ පහේ පළවෙනි ස්කන්ධය රූප උපාදානස්කන්ධය ගැන වැඩි විස්තරයක් එනවා. ඒකේ ධාතු එක එකක් ගානේ අරගෙන විස්තර කරනවා. ඊට පස්සේ ඒවායේ විශේෂයෙන්ම බාහිර ධාතුව ඒකේ තියෙන එක්තරා අන්දමක ඒ බිඳියාවක්. ඒකේ තියෙන ඒ බාහිර ධාතුවේ පවා තියෙන ඒ විශාලයි කියලා බහුලයි කියලා අපි සලකන බාහිර පටවි ධාතුවේ බාහිර ආපෝ ධාතුවේ බාහිර තේජෝ ධාතුවේ බාහිර වායෝ ධාතුවේ පවා තියෙන අනිත් ස්වභාවය පැහැදිලි කරලා දෙනවා. ඉතින් එහෙමනම් එබඳු මහා විශාල ධාතු ස්වභාවයක පවා අනිත්‍යක් නම් තියෙන්නේ. විපරිණාමයක් නම් තියෙන්නේ. ඡය වේයාමක් නම් තියෙන්නේ. ඉතින් අපි මේ මගේ කියලා සලකන කුඩා පටවි ධාතුව, කුඩා ආපෝ ධාතුව, සුළු තේජෝ ධාතුව සුළු වායෝ ධාතුව ගැන කවර කතාද කියලා අපිට තව ටිකක් අර නිබ්බිදාවක් විරාගයක් හදාගන්න මඟ පෙන්වනවා. ධාතු මනසිකාරයක් අවබෝධ වීම නැත්නම් ඒ භාවනාවක් වැඩිම තුල සිද්ධ වෙන්නේ ඒ මේ ධාතුන්ගේ අවබෝධය හරහා ඒ ක්‍රියාකාරීත්වය වැටහීම හරහා ධාතුන්ගෙන් හිත නිදහස් වීමක්. හිත උපාදාන රහිතව ඉන්න පුළුවන් තැනකටපත් වීමක්. නිබිදාවක් විරාගයක් කරහා ගිහිල්ලා. ඊට පස්සේ තමයි මේ தත්ත්වය දැන් තව තව තහවුරු කරගන්න උපදෙස් දෙනවා. අර කම්සි කෙනෙක් බැන්නොත් එතෙන්දෙත් හිත බේරගන්න ආයෙත් ඒ උපාදාන රහිත தත්ත්වය තුළම උපේක්ෂා තුළම හිත පවත්වන්න. කවුරු හරි ඇවිල්ලා ගැහුවොත් එතෙන්දෙත් මාක්කරේ උපක්‍රමයක් පාවිච්චි කරන්න කකජෝපම ඕවාදය මතක් කරගන්න මේ දේවල් ඇවිල්ලා වදින කයක් මේ තියෙන්නේ කියලා මතක් කරගන්න හිත බේර ගන්න, හිත නැවතත් උපේක්ෂාවට ගන්න. මොකක් හෝ හේතුවක් නිසා හිත උපේක්ෂාවෙන් පැන්නොත් ත්‍රිවිධ රත්නය මෙනෙහි කරන්න ආයෙත් උපේක්ෂාවට යන්න. ඊට පස්සේ මේ කය කියලා කියන්නේ කෙනෙක් තැනැත්තේ පුජ්‍යලයක් නෙමෙයි මෙතන ආත්මයක් පිළිබඳ කතාවක් නැහැ. මේක හරියට නිකන් අවකාශය වට කළා හරියට බැඳපු ගයක් වගේ තමයි. ඒ උපමාවත් මේ සාරිපුත් සාන්නාංශය පැහැදිලි කරලා දෙනවා. ඉතින් මේ ටික ඔක්කොම අපිට කියලා දීලා ඊට පස්සේ තමයි මේක හුදු ගතික ක්‍රියාවලියක් වශයෙන් අපිට පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ මේක ස්ථිතිකව තියෙන ක්‍රියාවක් නෙමෙයි. මේකයිල හොඳට නිරන්තරයෙන්ම ක්‍රියාවත් වෙන බවක්. අපි මේ ඇහෙන් රූප බලබල තමයි ජීවත් වෙන්නේ. කනෙන් ශබ්ද ආහාහ ජීවත් වෙන්නේ. නාසයෙන් ගඳ සුවඳ බලබල ජීවත් වෙන්නේ. දිවෙන් රස බලබල ජීවත් වෙන්නේ. කයෙන් ස්පර්ශ ලැබමින් ජීවත් වෙන්නේ. මනසලත් විවිධාකාර අරමුණු එනවා. ඉතින් එතකොට මේ අපි ඉඳුරන් පරිහරණය කරද්දී මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරද්දී නිරන්තරයෙන්ම මේ ක්‍රියාවලීන් සිද්ධ වෙනවා. ක්‍රියාවලීන් රසක් සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලීන් රසක් සිද්ධ වෙන සිද්ධ වෙන වාරයක් ගානේ උපාදානස්කන්ධ පහේ එක රාශී වීමක්, ගොනු වීමක්, රැස් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අපි නිරන්තරයෙන්ම එහෙමනම් සැලකිලිමත් වෙන්න ඕනේ. මේ ස්කන්ධ පහ ක්‍රියාවත් වෙනවා නිරන්තරයෙන්. අපිට ඒවාට හිත ඇතුලේ පහළ වෙනවද තණ්හාවක්, ආසාවක්, උපාදානයක්, බැඳීමක්, ඒ විතර යොමු වීමක්. එහෙමනම් ඉතින් අපි මේ ඒ කියන්නේ දුක ගොඩ නගනවා. පංච උපාදානස්කන්ධ තව තව රැස් කරනවා. දුකටමයි තව අපි පෝර දාන්නේ. ඉතින් අපිට පුළුවන් ද මේ ක්‍රියාවලීන් සිද්ධ වේවි. හැබැයි අපි තණ්හාවක් පහළ කරගන්න නැතුව ඉන්න. උපාදාන නොකර ඉන්න. තව තව දුක ගොඩ නගන්න නැතුව ඉන්න. ප්‍රපංච නොකර ඉන්න, විතර්ක නොකර ඉන්න. අන්න එහෙමනම් ඒසේවන්තෝ දුක්ඛස්ස. එහෙනම් අපිට දුක කෙලවර කරන යම්සි ප්‍රතිපදාවක් හම්බෙලා තියෙනවා. පංචස්කන්ධ තව තව රැස් කරනවා, ගොඩනගා ගන්නවා වෙනුවට අපි ඒවා නිකන් ලිහලිහා යනවා. ඒවා නිකන් විසිරෝමින් යනවා. රැස් කරන්නේ නැතුව ඉන්නවා. දැන් අර මීට කලින් අපි සාකච්ඡා කළා කජ්ජනීය සූත්‍රය එහෙම. ඒ කජ්ජනීය සූත්‍රයේදීත් බුදුරජාන් වහන්සේ පෙන්වලා දෙන්නේ toy කාරණාවම. මේවා රැස් කරන්න යන්න එපා. මේවා විසිරුවලා දාන්න. මේ ස්කන්ධ පහ විසින් අපිව කාදමමින් ඉන්නේ. ඒවා රැස් කරන්න යන්න එපා. දැන් විසිරුවලා දාන්න. දැන් ඒවා අතහරින්න. දුක්ඛ සමුදය අපි අතහරින්න අතහරින්න දැන් එනම් දුකෙන් හිත නිදහස් වීමක් දුක අඩු වීමක් හිත සහනශීලී වීමක් හිත සැහැල්ලු වීමක් තමයි එහෙනම් සිද්ධ වෙන්න තියෙන්නේ ඒ කියන්නේ අන්න දුක්ඛ නිරෝධයක පොඩ පොඩ පිහිටා ගැනීමක්. දුක්ඛ නිරෝධයක් සාක්ෂාත් වීමක්. හිතේ දැන් සහනයක් තියෙනවා. හිතේ යම්සි සාමකාමී බවක් තියෙනවා. හිත රූපයක් අල්ලගෙන දඟලන්නේ හිත තුල පඨවි ආපෝ තේජෝ වායෝ වලින් තනාගත්ත විවිධාකාර රූප සංඥා නිරූපණය වෙමින් ඒ රූප සංඥා වලින් හිත ඔද්දල් වෙමින් ඒ රූප සංඥා වලින් හිත පිරෙමින් එහෙම යන ගතියක් නැහැ. හිතේ හොඳට ඉඩ කඩ තියෙනවා. අපි හිතමු අපි භවනාවක් නොකරපු කාලේ විපස්සනාවක් නොවඩපු කාලේ ඉතින් අපේ හිත පිරලා තිබුණේ ඔය රූපස්කන්ධයට අදාළ විවිධාකාර සංඥා. ගෙවල් දොරවල් වල සංඥා, යාන වාහන වල සංඥා, අමුදරුවන් පිළිබඳ සංඥා, ඊළඟට වටේ පිටේ තියෙන වස්තුන් පිළිබඳ සංඥා, රටේ තොටේ තියෙන අනිකුත් ලස්සන ලස්සන දේවල් පිළිබඳ සංඥා ඉතින් මේ විවිධ සංඥාම තමයි අපේ හිත ඇතුලේ පිරලා තිබුණේ. ධාතු මනසිකාරයක් වඩද්දී නැත්නම් වේදනානුපසනාවක්, චිත්තානුපසනාවක්, ධම්මානුපසනාවක් වඩද්දී මේ සංඥා එනං හිතින් ඉවත් වෙලා, හිත සැහැල්ලු වෙලා, හිත සමබර වෙලා, හිතේ ඉඩකඩ වැඩි වෙලා හිත තුළ යම්කිසි සහනයක්, සැහැල්ලුවක් මතුවලා එන්න ඕනේ. හොඳ සිහියෙන් අවදියෙන් එයා දැන් වාසය කරાવી හැබැයි දුකේ අඩුවීමක් සහිතව. සැහැල්ලු හිතක් සහිතව. එතකොට එහෙනම් එයාට මේ දුකේ අඩුවීමක් දැනෙන්න ඕනේ. ඉතින් ඒකමයි සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මතක් කරන්නේ. දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය. මේ දුකේ දොම්නස්සල මේවා යම්සේ අස්තංගමයක්. මේවා ඉවත්ව යාමක්. සිද්ධ වෙන්න ඕනේ සතිපට්ඨානයක් වඩද්දී. අද සතිපට්ඨානය කියලා කියන්නේ මේ උපාදානස්කන්ධ පහ හොඳට පතුරු ගහලා අවබෝධ කරගන්න අවස්ථාව. ප්‍රායෝගිකව අපි ඒවා තේරුම් ගන්න අවස්ථාව. දුක්ඛ සත්‍ය වටහා ගන්න, අවබෝධ කරගන්න නැත්නම් පරිඥාතයක් ඇති කරගන්න මේ දරණ වෑයම. ඉතින් ඒ වෑයම තුළ අනිවාර්යයෙන්ම දුක්ඛ සමුදය ප්‍රහාණයක් සිද්ධ වෙනවා. ඊළඟට ඒක ප්‍රහාණය වෙන්න වෙන්න තණ්හාව දුරු වෙන්න දුරු වෙන්න එහෙනම් දැන් තණ්හාවේ අඩුවීම හරහා ඒ යම් සැනසීමක් සහනයක් නිවීමක් සැහැල්ලුවක් දැවිල්ල අඩුවීමක් හිත තුල සිද්ධ වෙන්න අවශ්‍යයි. එහෙනම් යාට මාර්ගයක් දැන් පේන්න ගන්න. මෙන්න මේක තමයි කරන්න තියෙන්නේ. තමා තුලින් ඒ ප්‍රතිපදාව දැන් මතුවීමක්. තමාටම දැන් තේරෙන්න ඕනේ තමා තුලින්ම ආ දැන් නම් පොඩ්ඩක් හිතේ සාහනයක් තියෙනවා මටම දැන් ඒක තේරෙනවා. මෙච්චර කාලයක් මේ මේ විදිහට භාවනාවක් වැඩුවා සතිපට්ඨානයක් ප්‍රගුණ කළා. ඒකේ ප්‍රතිඵල මට දැන් යම් තාක් දුරට අත්දකින්න ලැබිලා තියෙනවා. දැන් ඉතින් මේකම තමයි දිගට කරන්න තියෙන්නේ. දැන් ඉතින් පාර ඔන්න වැටුණා. කියලා අර සතිපට්ඨානය හරහාම එතකොට කෙනෙකුට මාර්ගය පේන්න නැත්තම් කරන්න තියෙන මෙන්න මේකයි කියලා හොඳට තහවුරු වෙන්න පටන් ගත්තා නම් එයාට කියන්න පුළුවන් එයා ආරෂ්ඨාංග මාර්ගයට පැමිණුණා කියලා. දැන් එයාට තේරෙන්න ගත්තා මේ හුදෙක් අනුමානයකින් නෙමෙයි හුදෙක් නිකන් අහලා නෙමෙයි දැන් මේ දැනිලා වඩලා ඒක තුළ පිහිටාගෙන. දැන් හිත තුළ හිත පිහිටාගෙන ඉන්නවා දැන් මේ මාර්ගය තුළ. සීල සමාධි ප්‍රඥා මාර්ගයක් දැන් එයාට පේනවා මෙන්න මේක කරා නම් තවදුරටත් තවදුරටත් මේ දුක දුරු කරගන්න පුළුවන්. තවදුරටත් සහනශීලීව වාසය කරන්න පුළුවන්. දුකෙන් ඉවත්ව වාසය කරන්න පුළුවන්. සතිපට්ඨාන භාවනා ගාමිනින්ච පටිපදාවට දැන් එයා පැමිණලා තියෙනවා. ආරෂ්ඨාංග මාර්ගයට පැමිණලා තියෙනවා. දැන් මෙතෙන්දිත් ආරෂ්ඨාංග මාර්ගය කියලා කියන්නේ නැත්තම් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ එතකොට මේ අපි ඒ වඩන මාර්ගයම තමයි. ඒ මාර්ගය අපි තව තව වඩන්න වඩන්න එහෙනම් දුකේ අඩුවීමක් සිදු විය යුතුයි. නැත්නම් දුක්ඛ සමුදය ප්‍රහාණයක් සිදු විය යුතුයි. දුක හොඳට අවබෝධ වීමක් සිදු විය යුතුයි. දුක අවබෝධ වෙලා දුක්ඛ සමුදය ප්‍රහාණය වෙලා දුකින් තොරව වාසය කරන ගතියක් සහනශීලී බවක් සැනසෙලිදායක ගතියක් හිතේ ඇති විය යුතුයි. අපි ඒකටත් ලකුණු දීලා ඒකත් තේරුම් අරගෙන ඒකේ වටිනාකමක් තේරුම් අරගෙන මේ සහනශීලී බව තුළ වාසය කරන්න වෑයම් කළ යුතුයි. ඇතැම් වෙලාවට මේ සහනශීලී බව අපිට ලොකුවට කැපිලා පේන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ නිකන් උඩින් යන්න පුළුවන් ගතියක්, ලයිට් දාගත්ත ගතියක්, රැස් විහිදෙන ගතියක්. ඒ ආශ්චර්යය තමයි සමහරවල් අපි බලාපොරොත්තු වෙන්නේ. අර හිතේ පවතින සැහැල්ලුව, හිතේ තියෙන සහනශීලී ගතිය, හිතේ කලින් නම් පුදුමාකාර වෙහෙස කර ගතියක් තිබුණා, පීඩාකාරී ගතියක් තිබුණා, හිතේ බරක් තිබුණා. ඒවා දැන් ඔක්කොම ඉවත් වෙලා හරිය හිත සැහැල්ලු වෙලා සාමකාමී වෙලා ඒ ඉන්න ගතිය අපිට ඒ තරම් අගය කිරීමක් වෙන්නේ නැහැ සමහර ලාවට. අපි තේරුම් ගන්න ඕනේ කොහොමද හිත තුළ භාවනාවක් කරහා ගොඩනැගෙන ඒ සහනශීලී බව, සාමකාමී බව ඒ කිසිවක් මත පිහිටාගත්තේ නැති බව, නිදහස් බව කොහොමද අපි අගය කරන්නේ? එතන අපේ හිත පවත්වන්නේ කොහොමද? සැහැල්ලුවෙන් එතන හිත තියන්නේ කොහොමද? ඒ තුල තව තව පොඩ පොඩ පොඩ පොඩ හිත වඩන්නේ කොහොමද? ඉතින් ඒකට ලොකු උනන්දුවක් බුදුරජාන් වහන්සේ කරලා තිනවා. ඉතින් ඒ කාරණාව තවත් බොහෝ සූත්‍රවලදී බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා. මොකද මේ ඒ ගොඩනැගෙන ඒ తত্ত্বය ඒ තරම් ප්‍රණීත తত্ত্বයක් නෙමෙයි මුලදී. මොකද හිතට තේරෙන්නේ නැහැ ඒකේ වටිනකමක් තියනවාද කියලාවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා උනන්දු කරනවා බුදුරජාන් වහන්සේ මේ ඒ විවේකය తత్రాభి రతిන් ඉච්ඡේය හිත්වා කාමේ අකිංචනෝ ඒ විවිධ කාමයන් කෙරෙහිම හිත දුවන ගතිය හිත ඉල්ලන ඒ කාමයන් පොඩ්ඩක් පැත්තකින් දාලා මෙන්න මේ විවේකයට හිත තියන්න මේ විවේක தත්ත්වය තුළ හිත පවත්වන්න ඒක හරි අමාරුයි හැබැයි මොකද ඒකේ නැහැ ඒ තරම් රසයක් මමෙක් පුජ්‍යලයක් තැනැත්තෙක් වශයෙන් කැපිපෙනීමක් හුවා දැක්වීමක් එතන නැහැ ඒ නිසා හරි අමාරුයි ඒක කෙනෙකුට හේතු ගන්වන්න. ඒ නිසා අපිට බුදුබණක් ඇහෙන්න ඕනි බුදුරජාන් වහන්සේගේ මාර්ගය කියලා දෙන්න නැත්නම් ඒ ප්‍රකාශ වෙන සූත්‍ර දේශනාවක් අපිට ඇහෙන්න ඕනේ. අපිත් භාවනාවක් වඩන්න ඕනේ. අපිටත් පොඩ්ඩක් හරි සේයාවක් දැනෙන්න ඕනේ. අපිට දැන් නම් මෙන්න මේක තමයි වෙලා තියෙන්නේ කියලා තේරෙන්නේ. එතකොට එනම් අපි අවවාදේ පිහිටාගෙන මට තාම හොඳට තේරුනේ නැතත් මම පොඩ්ඩක් හරි තව එතන හිත තියාගන්න ඕනේ. හිත අනිශ්චිතව පවත්වන්න ඕනේ, උපාදාන රහිතව පවත්වන්න ඕනේ කියලා උත්සාහන්ත වෙන්න ඕනේ. එහෙම ඉන්න ඉන්න ඉන්න තමයි අපිට එතකොට අන්න එතන හිත තහවුරු වෙන්න ගන්නෙ. <clears throat> එතන මොකද්ද හැකියාවක් තියෙන අය, මෙතන යම් සහනයක් තියෙන අය, හිතට යම්සි නිවීමක් සහනශීලී බවක් තියෙනවා කියලා වැටහෙන්න එතකොට පටන් ගන්නෙ කාලයක් යනකොට තමයි. එහෙනම් පින්වත්නි අපි මේ මහා අතිපදෝපම සූත්‍රය මුල් කරගෙන අද දවසේ පවත්වපු ධර්ම දේශනාවත් මේ ධර්ම දේශනා මාලාවත් මෙතනින් අපි අවසන් කරනවා. අපි එහෙමනම් දැන් ධර්ම සාකච්ඡාව සඳහා සූදානම් වෙනවා කාට හරි ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් අතෝසවලා සංඥා කරන්න කියලා ආරාධනා කරනවා.